එදින්දා උදෑසන ධර්මානුශාසනාව අපගේ ධර්මාබෝධය පිණිස අද උදෑසන ධර්මානුශාසනාව සඳහා අපගේ දහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජනීය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමිපාදයන්න් වහන්සේ. අපි උන්වහන්සේ පාද නමස්කාර පූර්වකව සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. රතන සූත්‍රයේ ධම්මහා බුද්ධ ගුණය පිළිබඳවයි අද ධර්මානුශාසනාව. පූජනීය කහටපිටියේ පඤ්ඤාචාර්ය ස්වාමින් වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්ම දේශනාව පවත්වන හැටියට. සදහවතුනි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණයට පෙර තිසරණයේ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි දෙවරක් নমස්කාරය කියමු.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 සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරය මජ්ජ පමාදත්තානෝ වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ගමක් සුඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බදවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වනප්පගුම්භේ අථා පුස්සතග්ගේ ගිම්හානමාසේ පටමස්මින් ගිම්හේ තතෝපමං ධම්ම වරං දේතයි හිදම්පි බුද්ධේ රතනම් පනිතං ඒතේන සච්චේන තුවක්ති හෝතු සාදු සාදු සාදු පින්තුනි අපේ සම්මා සම්බුද්ධ ඥානං වහන්සේ විසින් විශාලාන මහනුවර තියෙන රෝගපයපුර භික්ෂු බ්‍රාහ්මණ සභාවක් නබා ප්‍රේසංසවීමට දේශනා කළ රත්න සූත්‍රය පිළිබඳව හැම කතාවක් පිළිබඳව වෙන වෙනම ධර්ම දේශනා කියන්නක් නම් මේට පෙර මේ වන්දෘශ්‍යයෙන් මා විසින් දේශනා කළා ඒක ප්‍රසාරය වුණා. ඒ ධර්ම දේශනාවන් අතර ධම්මපදින්තේ යත කුෂිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හි තතෝපමං ධම්ම වරං අදේසයි ඉදම් පෙ බුද්ධේ රතනං පණිතං කියන ගාථාව පිළිබඳව බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් තියෙනවා නැවත මේ ධර්ම දේශනාව පුරස්තන්ටේ කියලා. ඒ ඉල්ලීම් කරන පින්තුන් අතර සමහර කෙනෙක් මේ ඉල්ලීමට හේතු වශයෙන් උත් කරුණු දක්වනවා. වනප්පබුම්බේ යථා කුෂිතග්ගේ කියන තැන කුෂිතග්ගේ කියන මේ පදය පිළිබඳව බොහොම ගැටලු සහගත දේවල් විවිධ දේශකයන් කමනරත්නය අතරින් මතුවෙනවායි කියලා. කොයිතරම්ද කියනවනම් සමහර කෙනෙක් පුෂ්පිතග්ගය කියන මේ වචනය වෙනුවට පුප්පිතග්ගය කියන වචනය පාවිච්චි කරන බවට සමහර අය මේ ඉල්ලීම් කරන වෙලාවදී දැනුම් දීලා තියෙනවා. මේ නිසා මේ කරුණ පිළිබඳව මා විසින් කලින් දේශනා කළ ධර්ම දේශනාවල සීඩී පටි ආදී මේ ගුවන් සංස්ථාවෙන් ලබාගත් බොහෝ දෙනෙක් ප්‍රශංසාත්මකව කතා කරන අතර සීලී පටි ආදී ලබා නොගත් බොහෝ දෙනෙක් තමයි මේ ගාථාව පිළිබඳව මේ විදිහට නැවත නැවත දේශනා කරන්නට කියලා ඉල්ලීම් කරන්නේ. මේ නිසාද මේ ගාථාව පිළිබඳව නැවත දේශනයක් කරන අතර ඒ දේශනය කලින් දේශන වලට වඩා බොහොම නිහිල්ව තේරුම් ගැනීමට පහසු වන පරිද්දෙන් කිරීමටයි මා කල්පනා කරන්නේ. ධනප්ප ගුම්බේ යථා පුෂිතග්ගේ ගිම්හානමාපේ පතමස්මින් ගින්හි තතෝපමං ධම්ම වරං දේශයි ඉදන්ති බුද්ධේ රතනම් පණීතං හේතේන සත්‍යේන සුවත්ති හෝතු කියන මේ සම්පූර්ණ ගාථාව ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට ඉතාමත් මොහොතින් කටපාඩම් තියෙන නිතරම විවහාර කරන අද පළතුරුම්ත්‍ය ගාථා ධර්මයක් නිසා මේ කරන පැහැදිලි කිරීම වටහා ගන්නට ඉතාමත්ම පහසුයි කියලා මම කල්පනා කරනවා ධනප්ප ගුම්පේ යථා කුෂිතග්ගේ ආදී මේ ගාථාවේ තේරුම ඊ타මත්ම ලිහිල්ව මෙලොවදී අපි තේරුම් ගන්න ඕනේ. ධනප්ප ගුම්පේ කියන්නේ වන ගෝමක යම් විදිහට වනගමුවේ ලිය අධිශවල කුෂිතයන් තනක් වූවේ අතා කුෂිතග්ගේ අග්ගේ කිව්වේ දලු පද කුෂිතයන් දලුවද තියෙනවා වනප වුම්බේ අතා කුෂිතග්ගේ කොයි කාලෙද මේ දලුවද මේ කුෂිත ඇති වෙන්නේ යන්හාන මාපේ පටමස්මින් ගින්නේ ග්‍රීෂ්ම ඍතුවේ ප්‍රථම මාසය තුලයි මේ විදිහේ මේ කුෂිතයන් ඇති වෙන්නේ. එතකොට වන ගොමුවල විශාල වන ගොමුවල ඒ වන ගොමුවේ තුරු අග කුෂිතයන් තියෙනවා. ඒ තියෙන්නේ ග්‍රීෂ්ම ඍතුවේ ප්‍රථම මාසයේ තුල. මේ විදිහට මේ ග්‍රීස් මිත්‍රයේ දලුවග තියෙන මුස්සිකයන්ට තතෝපමං ධම්ම වරං අදේසයි උපමා කරලා එතකොට මොනාම්ප්‍රේ අධිශේකන පුස්්‍යයන්ට උපමා කරලා හිට අපේ බුදුහාමුදුරෝ දේශනා කළ උතුම් ධර්මය මේ ධර්මය දේශනා කළේ අපේ බුදුහාමුදුරන් වහන්සේ ඒ සත්‍යයක් බලයෙන් සිතක් වේවා කියලා මේ ගාථාවෙන් සාමාන්‍ය අදහස් අපේ දෙපිනුතුන් දැනගන්නේ. වනත්ත ගුණ දෙකේ කියන තැන වන ගුණ දෙක කියන්නේ නැතුව වනත්ත ගුණ දෙක කියලා ප්‍රකාශ වුණේ මොකද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. වන ගුණ දෙක කියන්නේ වන ලැබෙහි කියන තේරුම. බොහෝ පිරිස්පන්‍ය ලියන අය වනාත්ත ගුම්භේ කියන පදයට වන ලැබෙයි කියලා හිත අර්ථ දක්වලා තියෙනවා. එහෙනම් වනාත්ත ගුම්භේ කියලා විශේෂිත කරන්නේ නැතුව මේක වන ගුම්භේ කියලා කිව්වනම් ඒක හරි. වනාත්ත ගුම්භේ කියන තැන මේ අප්ප ශබ්දයෙන් මොකද්ද විශේෂිත වෙන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. වන සත්‍යද අප්‍රසබ්දයේ දීම තුලින් වනප්පතින පදේ හැදුනහම විශාල පැතරුණු හැම පැත්තෙම දිගාන්තය දක්වාම ගිය කියන තේරුමයි වනප්ප කියන පදේ තියෙන්නේ. ශේම පැත්තෙන් බැලූ බැලූ පැත්තෙන් පැතරේ ගිහින් තියෙන හැම පැත්තෙම විවිධ පැතිරිච්ච වන භූමිය කියන එකයි මේ තේරුම අපි පැහැදිලි කරගන්න ඕනේ. වලප්පමෝධේ යපා පුෂ්‍යතග්ගේ වනගුණ අග්ගිසිවල පුෂ්‍යතියෝ යම්සේ වෙයිද මාව එච්චරයි තියෙන්නේ වනගුණ වල අග්ගිසිවල පුෂ්‍යතියෝ යම්සේ වෙයිද යපා යම්සේ පුෂ්‍යතග්ගේ අග්ගේ පුෂ්‍යත වනගුණ අගෙහි පුෂ්‍යතියෝ නේද? තතෝපමං ධම්මවරං අදේසයි. මේකයි මේ ධර්මයයි යුක්මවා කලේ. ඒතර වම් මනගොන්නේ අදිශවල උසිතේ තියෙනවා. ඒ තියෙන්නේ කොයි කාලෙද? නිර්මාණ මාසයේ පඨමස්මින් ගින්නේ. ග්‍රීෂ්ම ඍතුවේ ප්‍රථම මාසය තුල ග්‍රීෂ්ම ඍතුවේ ප්‍රථම මාසය තුල දෙහිවින්ම මල්වල පලහට ගැනීමට ආරම්භ වන කාල සීමාව. මේ නිසා විඥාන මාසයේ ප්‍රථම ස්නින්දිමේ කියලා හිත මෙහි මේ ප්‍රවාහ සම්පූර්ණ කළා. කතෝපමං ධර්මවරණ දේශයි. බුදුහාමුදුරේ දේශනා කළ ධර්මය නිම්මාන මාසයේ ප්‍රථම ස්නින්දිමේ වනත්ත ගුණේ යථා පෝෂිතග්ගයට උපමා කරලායි තියෙන කෙනෙක්යි නිගාකාරයෙන් පෙන්වන්නේ. පුෂිතද්ද කියන අද්ද කියන වචනේ අපි දන්නවා කිෂ්‍ය කියලා. පුෂිත කියන්නේ මොකද්ද කියලා අපි දැන් තේරුම් ගන්න ඕනේ. පුෂිත කියන පදය සමානව සමහර කෙනෙක් කුප්පි කියන පදයක් යොදා ගන්නවා කියන මේ කියමන අහන්න ලැබුණා ඒකතරම් උචිත නැහැ සුසු නැහැ. බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටක දේශනාවන් පිළිබඳව සූත්‍ර දේශනාවන් පිළිබඳව අපි සිහියේ තබාගත යුතු වැදගත්ම කරුණක් තියෙනවා. බුදුහාමුදුරන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකයට අන්තර්ගත මේ දේශනාවන්හි අකුරක් පාඨයක් පදයක් වෙනස් කරන්න කිසිම අවස්ථාවක් අපට ඉතුරු වෙලා නැහැ. ඒ පිළිබඳ වරින් වර හැම කෙනෙක්ම පරිචාරයෙන් බලා කියාගත්ත නිසා ධර්ම සංගායනාව ද්විතීය ධර්ම සංගායනාව තෘතීය ධර්ම සංගායනාවක් පමණක් නෙමෙයි. ඊට පස්සේ අපේ විහාර සංගායනාව, ගුරුමචක සංගායනාව, එහෙම පරමතුලිය ධර්ම සංගායනාව අපි මේ සංගායනාවල පදින වෙන්නේ තමයි අපේ මේ ත්‍රිපිටකයේ සෑම තිස්සෙම පවිත්‍රභාවයෙන් ආරක්ෂා වෙන්නේ. කිසිම අවස්ථාවක කිසිම තැනක කිසිම කෙනෙක් රත්නසූත්‍රයේ වනප්පගුම්බේ යථා කුෂිපග්ගේ කියන මේ ගාථාවේ කුෂිප කියන පදේ වෙනස් කරේ නැහැ. මේ විදියටම ආරක්ෂා කළා ඒ විදියටම පැවැත්තුවා. මේ නිසා අපි තීරුම් ගන්න ඕනේ අතීත මහපරිවරුන්ට අතීත මහතෙරුන්ට මේ පදයේ කිසියම් අර්ථයක් සහිතව තියෙන බව තේරුම් නිසායි වෙනස් නොකලේ අපි ඊට වඩා උගත් විදිහට හිතාගෙන හිට ඒ පදේ වෙනස් කරන්න සූදානම් වුණොත් ඒක අපේ බරපතල මෝඩකමක් බවට පත් වෙනවායි කියලා කවුරුත් තේරුම් ගන්න ඕන පෙරපස පිළිබඳ යථ අවබෝධය නොමැතිකම හේතුවක් කියලා. මේ පුෂිත කියන වචනේ යෙදෙන්නේ තවත් වචන සමූහයක් සමන පාවිච්චි කරන එක දෙයකට. මල් වලට ඒක පාවිච්චි කරනවා මාලා කියලා වචනයක් පාලි භාෂාවේ. සමන මාලාකාර කියලා පාවිච්චි කරනවා. මල් වලට පාවිච්චි කරන ඔය පොදුවේ පාවිච්චි කරන මල් කියන දේවල් වල අවස්ථාන්ත කීපයක් තියෙනවා. කුසුම අවස්ථාව කුප්පිත අවස්ථාව කුෂිත අවස්ථාව ඒ වගේම උප්පර අවස්ථාව කියලා. ඒක අපි මලක් පිළිබඳ මුලින්ම අවස්ථා දැනගන්නවා කුසුම අවස්ථාව උප්ප අවස්ථාව කුෂිත අවස්ථාව එතකොට මේ විදිහට අපි මේක දැනගන්න ඕනේ. එතකොට කුසල අවස්ථාව කියන්නේ මලක මුල් ආරම්භක ලදරු අවස්ථාවට තරුණ අවස්ථාව දක්වාම කුසල කියන වචනය නිරුක්ත කරන්නේ පාලි ව්‍යාකරණයේදී කුසේ සංජාතියති කුසම කියලා. කුස කියන්නේ අපිට සිදුරට ලිය අග පුරවගෙන හැදෙන කිසියම් සිදුවකින් තමයි මල් පොහොට්ටුවක් උපදින්නේ. මල් පොහොට්ටුව ඉදීමට හේතු වෙච්ච මේ සිදුරට කියන්නේ කුස කියලා. මේ නිසා කුසේ ජායතේති කුසමං. ඒ තනින් හටගන්න නිසා අපි ඒකට කුසු කියලා කියනවා. ඒ කුසමයෙන් හොඳ කුසල අවස්ථාවේ කාරුණ්‍ය අවස්ථාවේ තිබෙදි තමයි අපි අපේ බුදුහාමුදුරන්ට පූජා කරන්නේ. ඒ කුසලය කලකදී පුස්සිත අවස්ථාවටපත් වෙනවා. පුස්සිත අවස්ථාවෙන් පස්සේ පුප්ප අවස්ථාවටපත් වෙන්නේ. මේ සංගුණ අවස්ථාව කුසල, දින අවස්ථාව පුස්සිත තුන්වෙනි අවස්ථාව උප්ප අපේ බෞද්ධ පින්වතුන් කිසිම වෙලාවක උප්ප බුදුන්ට පුදන්නේ නැහැ. ප්‍රේම තිසෙන බෞද්ධ පින්වතුන් බුදුන්ට පුදන්නේ කුසුම. වන්න ගන්ධ ගුණෝ තේතං ඒතං කුසුම සම්පතින්. පූජයාමි මුනින්දස්ස පිරිපාද සරෝරුවේ මේ ගාථාවේදී අපි බුදුන් තමයි පූජා කරන්න පාවිච්චි කළේ වන්න ගන්ධ ගුණ උපේතං වර්ණයෙන් ගන්ධයෙන් ගුණයෙන් උපේත වෙච්ච ඒකං කුසුම සම්පතිය මේ කුසුම සම්පතිය තමයි අපි බුදුන්ට පූජා කරන්නේ තම පූජා කරන ගාථාවක පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං එතකොට එතනත් පාවිච්චි කරන්නේ පූජේ මේ බුද්ධං අනේන කුසුමේන මේ කුසුමයන්ගෙන් අපේ අපේ බුදුහාමුදුරන්ට පූජා කරනවා කියලා. එතකොට කුසුම තමයි බුහාරන්ට පූජා කරන්නේ. ඒ ගාථාවෙන් බලන්න පූජේ මේ බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන චෝතුමක්කම්. මෙන්න කියනවා පුප්පම් මිලායාපි සාහි ධම්මේ දැන් ධර්ම ස්වභාවයක් අනුව කුප්පේව මෙලවි යනවාද කායෝතපායාති විනාශ භාවං නාමකාය රූපකාය නැත්නම් මේ පංචකායම කුප්පං විලායාති කුප්පේව මෙලවි මෙලවි යනතේම කායෝතපායාති විනාශ භාවං නාම රූපකායන විනාශ ස්වභාවයට පත් වෙනවයි කියලා නාම රූපී කායම් විනාශ ස්වභාවයට පත් වෙන ස්වභාවය උපමා කළේ උප්පවරට උප්පන් විලායාති අත්හරි ධම්මේ කියලා. පුත්‍ය පූජා කිරීමක් කියලා එකක් කිසි කාලයක අපේ බුදුහාමුදුරගේ ධර්මයේ මෙතෙක් අපේ ඓතිහාසික බෞද්ධ කිසි වෙලාවක පාවිච්චි කළ තමත් පෙර පොතකින් හොයාගන්නපත් නැහැ. හෙළ පොතකින් හොයාගන්නපත් නැහැ. සංස්කෘත පුතේ හොයාගන්නපත් නැහැ. සෑම තැනකම කුසුමයන් පූජා කළ බවට බොහෝ තැන්වල සාධක තියෙනවා. පුප්ප පූජා කරන්න නැහැ. වර්තමාන කාලේ මේ උගත්කම කියන එක Tamanta තියෙනවා කියලා හිතාගත්ත ඇතම් දෙනෙක් ලියනවා කියනවා පාවිච්චි කරනවා පුප්ප පූජා කරනවා පුෂ්ප ප්‍රහාර කරනවා කියලා. ඒ යෙදීමේ විවහාරය සම්පූර්ණ සාවද්‍ය යෙදීම. පුත්‍ය කියන්නේ පරවෙච්ච මල් වලටයි. පරවෙච්ච මල් කවදාවත් බුදුන්ට පුදන්නේ නැහැ. පරවෙච්ච මල් කවදාවත් අපි ඉහළ වැඩගත්නකට පූජා කරන්නේ නැහැ. පරමල් පූජා කරන්නේ මේ කත්වාදී මහත්තුරු പ്രേත කොටු වලට විතරයි. പ്രേත කොටු වලට තියෙන පුත්‍යෝ බුදුහාමුදුරන්ගේ මල්ලාසනේ අරගන්න හතකින්වත් තියන්නේ නැහැ අපේ බෞද්ධ පින්වතුන්. ඒ නිසා ඒ අතීතයේ පැවතිච්ච විදිය වරක් කළා කවුරුන් හරි බුදුහාමුදුරන්ට පරමල් පුදන්න හදනවා නම් කුප්ප පූජා කියලා ඒක වැරදීනේ කවුරු හරි උපහාර දක්වන්න හදනවා නම් බුදුහාමුදුරන්ට කුප්පවාර කියලා හිත ඒක වැරදීනේ ගිහියන්ට මිනිස්සුන්ට අපිට මන්නේ ඕනක් පුෂ්පවර පරමණුණින් පූජා කරාට බුදුහාමුදුරන්ට හිතාන්නේ කළොත් පෞසිද්ධ වෙනවා. එතකොට කුසුම කියන්නේ ලදරු තරුණ අවස්ථාවේ මල. ඊළඟට පැමිණෙන්නේ කුස්සිත අවස්ථාව. තුරුවද හටගන්න කුසුමයෙන් හොඳට තාරුණ්‍ය භාවයෙන් ශක්තිමත් භාවයෙන් ආවට පස්සේ තමයි මේ කුස්සිතයන් බවට පත් වෙන්නේ. ස්පර්ශිත කියන වචනේ සංස්කෘත රූපය ස්පර්ශිත කියන එකයි. ස්පර්ශ භාවයට සුදුසු අවස්ථාවට කියනවා කුසිත අවස්ථාව කියලා. මේ ස්පර්ශිත සුදු අවස්ථාවට පත්වෙච්ච මල් වනගම වල වනගම වල තියෙන හැම පිටෙන මලක්ම වර්ග දෙකකට වෙන් කරනවා ස්ත්‍රී පුරුෂ කියලා හිත. කුසිත අවස්ථාවට පැමිණෙනකොට පුරුෂමල් පුෂිත වෙන්නේ නැහැ. ස්ත්‍රී ගණයට වැටෙන මල් විතරයි පුෂිත වෙන්නේ. ඒ පුෂිතයන් කෑම කිසියම් පරාග සම්වර්ධනය කරනවා. වායු වලින් හමායන පරාගයන් සම්වර්ධනය කරනවා. මලින් මත මලින් මලට පණි බොණ්ඩ යන මීමැස්සෙන්ගෙන් කුරවික බිල්ලන්ගෙන් සමාන අයගෙන් ප්‍රාද සම්වර්ධනය කරනවා. පුෂිත කියන්නේ ස්පර්ශිත කුමක් ස්පර්ශිතද? පරාග සම්වර්ෂිත. දැන් තේරෙනවානේ පුෂිත කියන වචනේ තේරුම. පුෂිත කියන්නේ මලට ස්පර්ශිත අවස්ථාව. මොනවද ස්පර්ශ වෙන්නේ මලට? පරාග ස්පර්ශිත අවස්ථාව. එතකොට මලක පරාග සම්වර්ෂිත අවස්ථාවේ පවතින මල් තමයි පුෂිත කියලා හඳුන්වන්නේ. පරාග සම්මාසිත අවස්ථාවට පත්වෙච්ච පුස්සිතේ අනිවාර්යයෙන්ම gedi හට ගන්නවා, පළ හට ගන්නවා. gedi බවටපත් වෙනවා. එතකොට කුසුමය පුස්සිත අවස්ථාව වෙලා හිට ඉන්පස්සේ එවන් gedi හතරන් එකෙන් සම්පතිය ගෙනියනවා. ඒක නොකරන ඒ කියන්නේ පරාග සම්මර්ෂණය නොවි හෝ ඒ කාල සීමාව ඉක්මෙච්ච ඒවා. පුප්ප බවට පත් වෙනවා. ඒ කියන්නේ පර වෙලා යනවා. පරවලා බටනවා. උප්පාරි විනායන්ති යථාය ධම්මේ. පරවෙච්චනල් මෙලදී වැටෙනවා. මේ නිසා කුසල කියන්නේ අවස්ථාව කුසිත කියන්නේ පරාග සම්මර්ෂිත අවස්ථාව පුප්ප කියන්නේ ඊපස්සේ මෙලදී වැටි යන අවස්ථාව. මේ නිසා පරාග සම්මර්ෂණය කරන කුසිත මලක් මුෂිතයා පරාග සම්වර්ධනය කරනවා සමගම අනිවාර්යෙන් ඵලයක් හට ගන්නවා. ඔය සිද්ධියට තමයි උපමා කරලා තියෙන අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය. කුසුම කියන වචනය පාවිච්චි කරනවා කාන්තාවන්ට. කුච්චේ දායපීති කුසුමන් කියලා එක පාලි පොතේ නිරුක්ති කරලා තියෙනවා. මනුෂ්‍යයන් පිළිබඳ පාවිච්චි කරනකොට මේ කුසුම શબ્දය කුෂිත අවස්ථාව වෙනකොට කියන්නේ අපර අවස්ථාව කියලා. අපර අවස්ථාවක් බලන්නේ ඉහුගේ හිරු උදා වෙන අවස්ථාව උදාපස්තාව. අපර අවස්ථාව කියන්නේ දවල් 12ට විතර හිරු තවපත්තට නැමිලා තියෙන අවස්ථාව. හවස 6ට විතර හිරු නැතුව යන අවස්ථාවට කියන්නේ අස්ත අවස්ථාව කියලා. සූර්යයා පිළිබඳ උදා අවස්ථාව, අවර අවස්ථාව, අත්තගත අවස්ථාව වගේ අවස්ථා තුනක් අපිට තියෙනවා. මනස ජීවිතය පිළිබඳවත්, සාන්තා ජීවිතය පිළිබඳවත් කුෂ්ණයක් වගේ වැඩිගෙන යන වදන අවස්ථාව තියෙනවා. අවරටපත් වෙනකොට අංග සම්පූර්ණ මොලක් බවටපත් වෙමින් අවර වෙන අවස්ථාව. ඒකට කියන්නේ සිංහල භාෂාවේ මල් වර වෙනවා කියලා, මල් නවර වෙනවා කියලා. මල් අවර වුණාට පස්සේ ඒගොල්ලෝ පුෂ්‍යක ධර්ම හට ගැනීමට හේතු වෙන පරාග සම්මර්ෂකයන්. දරුවන් හට ගන්න හේතු වෙන මේ පරාග සම්මර්ෂණයන් අපි ඒ අය අවුරුදු 40ක් 35ක් 50ක් ගත වෙනකොට ඒ කාර්යයෙන් වියුක්ත වෙනවා. ඊට පස්සේ මලවි යන කුප්පයන් වගේ මලා වැටෙනවා. මේ නිසා මේක මනුෂ්‍ය ජීවිතයටත් මේ දෙතක්ෂණ දෙයදලා තියෙනවා. ඒ කුසල શબ્දයේ පරාජ සම්මර්ථිත කුසිත අවස්ථාව මල් වරකින වචනෙන් පාවිච්චි කරලා තියෙනවා. එතකොට උප්ප කියලා කියනවා ශරීරවර නිදී විසී යෑමත් මල් වල නිදී විසී යෑමත්. මෙනිසා මේ දෙආකාරයේ කිදම කුසිතේ මල් වරය කරන්නේ මොකද්ද? දරු ඵලයන් ඇති කර ගැනීම, නවගෙඩි අට ගැනීම. ඒකට උපමා කරනවා තතෝපමං ධම්ම වරං අදේශයි. ඒකට උපමා කරනවා අපේ බුදුහාමුදුරන්ගේ ත්‍රිසත් ධර්මය. බුදුහාමුදුරු දේශනා කළ ධර්මය. අනිත් අය දේශනා කරන ධර්මය නෙමෙයි බුදුහාමුදුරන් විසින් දේශනා කරන ධර්මය. බුදුහාමුදුරුවෝ යම් ධර්මයක් දේශනා කළා නම් ඒ දේශනා කරන ධර්මය පුෂ්ඨ කරන ස්පර්ශ කරන කොටස් වර්ග තුනක් ඉන්නවා. උග්‍රතඤ්ඤ බුද්ධි ප්‍රමාණය අපේ ඥානවන්තයෝ ඤය ප්‍රමාණය අපේ ඥානවන්තයෝ විපතඥ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච ඥානවන්තයෝ උග්‍රතඥ ඤය විපතඥ කියන ඥාන සම්භාරයත්ව පුෂ්ඨිතය එයා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්පර්ශ කරන අය. තද පරම කියන හතරවෙනි වර්ගය පරවෙච්ච මල් වාගේ ධර්ම ස්පර්ශයක් කරන්නේ නැතුව ධර්මයේ තේරුම් ගන්න බැරි අඥ පිරිස. එතකොට මිනිස්යන් අතර බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ උපමා කරනකොට වනප්ප ගුම්බේ යථා පුෂිතාග්ගේ වනගොම්මේ තියෙන මේ පුෂිතයන් කියලා කියන්නේ පරාග සම්මර්ෂණය කරන්නම් අනිවාර්යයෙන් මේ පරාග සම්මර්ෂණයෙන් පස්සේ ගෙඩි පර හට ගන්නවනේ අන්න ඒ වගේම තමයි අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයත් කුෂිතයන් වන උක්කරිපඥ ඤෙය්‍ය විපේතඥ කියන මේ වර්ග තුනට බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුනොත් ස්පර්ශ කරොත් ඒගොල්ලන්ගෙන් මොකක් හෝ ඵලයක් හට ගන්නවා. උග්ගරිතාඥයෝ මාර්ගඵල ලබා ගන්නවා. ඤයයෝ ඊට සුදුසු ඵල ලබා ගන්නවා. විපිතාඥයෝ ඊට සුදුසු ඵල ලබා ගන්නවා. පද පර්මයෝ කුහුමල් වගේ වැටි යනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුවොත් ස්පර්ශ කළොත් උග්‍රපඥයෙක් හෝ න්‍යාය පුත්කලයෙක් හෝ විපත්ඥ පුත්කලයෙක් හෝ අනිවාර්යයෙන්ම කිසියම් ඵලයක් උපදව ගන්නවා. ගෙලියක් උපදව ගන්නවා. බලන්න කොච්චර ලස්සන උපමා කළාද ගමනාන්තරයේ අග්‍රසේ කුෂිතයන් පරාග සමර්ථනය කරලා ඉල්ලහට ගන්නවා වාගේ වෛරය ජනතාව නමින් හඳුන්වන ලබන උග්‍රපඥයන් බුදුහාමගේ ධර්මය ස්පර්ශ කරන අයට මාර්ගඵල අවබෝධ මත ගිල්ලපා ගන්නවා ඒ වගේම නීජ පුත්කලයන් බුදුහාමරගේ ධර්මයේ ස්පර්ශ වීම තුළින් සලහට ගන්නවා විවේකඥ පුත්කලයන් බුදුහාමරගේ ධර්මයේ ස්පර්ශ කිරීම තුළින් සලහට ගන්නවා මම කොච්චර ලස්සන උපමාවක්ද කියලා බ්‍රාහ්මත්‍රේ තරාග සම්වර්ධනය කරන මල් වලින් ගෙඩි හට ගන්නා වාගේ වෛමේ ජන සමූහ සමූහය නැමැති වනාන්තරයේ උග්‍රතාක්ෂ සමූහය මාර්ගඵල ලබා ගන්නවා. මේය සමූහය පරසම්පත්තීන් ලබා ගන්නවා. විවිධාක්ෂ සමූහය සතර පායෙන් මිදලා ස්වර්ග සම්පත්තීන් ප්‍රකම්පම් සම්පත්තීන් ආදිරපත් වෙනවා. මේ පත්තීන් තුලින් ලබා ගන්න ඵලයක්. ඒ හින්දා බුදුහාමුදුරන්ගේ සත්‍යමය අනිවාර්යයෙන්ම වෛනීය ජනයන් විසින් අනුගම්සේ පරසම්පත් ලබනවා. වනත්ව ගුම්භය වන ගොනුව ඒක අද්විශ්යේ කුසුමය හටගන්න හිතන්ට කුසුමය කුසිතයන් උනේ. මේ ජන සංස්ථානය අතර මේ ජන කාය අතර උපදින මිනිසුන් අතරින් විශේෂ බවට පත් වෙන්නේ උග්‍රතාඥ යය විපිටක්ඥ කියන වෛනීය ජනයාය. වෛනීය ජනයා කියලා කියන්නේ බුදුහාමරන්ගේ ධර්මයේ හික්මන විනයනය වන ඉතරයි වෛනීය ජනයා කියන්නේ. වන වන ගොමුවට වන ලැබට උපමා කරන්නේ වෛනීය ජනයා නැමැති මේ ත්‍රිස. අධ්‍යය කියලා කිව්වේ එයාගේ බුද්ධි ප්‍රභාවය, උත්කටඥ බුද්ධි ප්‍රභාවය, ඤය බුද්ධි ප්‍රභාවය විවේකඥ බුද්ධි ප්‍රමාවය භාවය තමයි අග්ග කියන ස්වභාවයටපත් කළේ. ඒගොල්ලෝ පරාගවසින් සම්මතනය කරන බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මය. මේ ශ්‍රී සද්ධර්මය සම්මර්ථනය කරන අය එක එක විදිහට ඵල ලබා ගන්නවා. ධම්මෝ ස්වභාවයේ යම් කෙනෙක් මේ ධර්මයේ ස්පර්ශ කිරීම තුළින් ලෝක ස්වභාව තත්වයන් පිළිබඳ අවබෝධ කරගන්නවා. ධම්මෝ ස්වභාවයේ පරියත්තේ බුදුහාමුදුරන් දේශනා කළ පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද තුන අවබෝධ කරනවා සමහරෙක්. ධම්මෝ ස්වභාවයේ ස්වභාව පරියප්ති පඤ්ඤා බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ ස්පර්ශය කරන මේ වෛනය ජනසම්පාණය අතර ඉන්න උද්ගලිතඥ අය ඒ කියන්නේ පුස්තිතය පුස්සිතය තවට උද්ගලිතඥය තව අවබෝධ කරනවා ප්‍රඥාවෙන්. ප්‍රඥා කිව්වේ ඒකයි. සෝවාන්, පටදාගාමි, අනාගාමි මාර්ගඵල අවබෝධ කරනවා. ධම්මෝ භාවේ පරියප්ති පඤ්ඤා ඥායේසු සත්‍ය පතතේසු පුඤ්ඤේ. සමහර කෙනෙක් ඥාය, ඤේය මණ්ඩලයේ පිළිබඳව අවබෝධ කරනවා. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක. කාමාවචර ලෝකවල නරක ත්‍රිසම්පේත අසුරාදී අභව්‍යස්ථාන. මනුෂ්‍යාත්මය හා සදිවිලෝක ආදී සත්කාමස් වගේ අවස්ථාව. ඒ අවස්ථාවට අපේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවන් ලබලා මේ පරාග සම්මර්ථනය නිසා සතරපායෙන් මිදලා මේ සත්කාමස් වර්ගයේ උත්පත්ති ලබනවා. ඒකයි ඒ පළ ගන්න. තවත් සමහරෙක් මේ බුදුහාමුදුරන්ගේ සද්ධර්මය ස්පර්ශ කරන උග්‍රතාඥ පුස්තිකයක් හරේ ඤය පුසිතේ කරේ විපේතඥ පුසිතේ කරේ බුදුහාමරංග ධර්මයේ ස්පර්ශ කරලා හිට තරක ව්‍යාපාත් නිමිති උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් මඩපවත්තලා විතක්ක ਵਿਚාර පීති සුඛ එක්කතාන ධානයාංග පත්තලා හිට කාමවචන ලෝකයන්ගෙන් මිදලා රූපාවචන භ්‍රම ලෝක වලටපත් වෙනවා ඒක ඵලයක් ඊළ බුදුහාමරංග ධර්මයේ ලබන ඵලයක් තවත් සමහර කෙනෙක් අෂ්ට සමාපත්තියේ ඉපදෙනවා. ඒ බුදුහාම ධර්මයේ ඵලයක්. තවත් සමහර කෙනෙක් කාමාවචර රූපාවචර අරූපාවචර කියන බව ප්‍රේම නිදිලා හිට ලෝකෝත්තර බිම පිනිස බුදුහාමරගේ ධර්මය දක්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරමින් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය අවබෝධ කරමින් තම විශ්ින් සීලයෙන් විසුද්ධ වෙනවා ඒ වගේ තමයි විශේෂ දෘෂ්ටියෙන් විසුද්ධ වෙනවා. සීලයෙන් දෘෂ්ටියෙන් විසුද්ධ වෙන අය සැකයෙන් තොර වෙනවා සංකා විතරන විසුද්ධිය ලබනවා. සැකයෙන් තොර වෙච්ච අය මිසකව ගමන් කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තෝරගන්නවා අවබෝධ කරනවා අනිත් වැඩ මාර්ග සියල්ලක් අතර දමනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලබනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ඥාන දර්ශනය පහළ වෙච්ච අය ඥාන දර්ශන විසුද්ධියෙන් සුද්ධ වෙනවා. එයයි මහා මහා විදර්ශන උද්‍යප්පේ ඥානය ආදී මහා විදර්ශනාන්ටපත් වෙනවා. අවසානයේදී ගෝත්‍ර භූෂිතටපත් වෙනවා. ගෝත්‍ර භූතත්ව ඉක්මෝලා හිට සෝවාන් මාර්ගඵල චිතරපත් වෙනවා. සෝවාන් මාර්ගයෙන් පස්සේ සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ගෝත්‍රභ අවස්ථාව ඉක්මෝලා හිට දැන් තියෙන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ වෝදාන සෝදනවා සුද්ධ කරනවා සුද්ධ කරනවා පිරිහිදු කරනවා වෝදාන හිතකින් ආයි ගෝත්‍ර භූෂිතක් ලබන්නේ නැහැ. ඒ හෝදානයන් හෝදානයන් වැඩිම කිරීම සදාගාමී මාර්ගයට සදාගාමී ඵලයටපත් වෙනවා. නැවත නැවත ඒ හෝදාන සිත පිහිට කරමින් වඩමින් වඩමින් අනාගාමී මාර්ග ඵලයටපත් වෙනවා. ඒ තවත් හෝදාන කරමින් හෝදාන කරමින් අනාගාමී භාවයෙන් අරහන්ත මාර්ග ඵලයටපත් වෙනවා. අරහන්ත මාර්ගයෙන් චේතෝ විමුක්ති භාවයටපත් වෙනවා. අරහන්ත ඵලයෙන් පඤ්ඤා විමුක්ති භාවයටපත් වෙනවා. මේවා තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය ඉස්පත ස්පර්ශ කරන උද්ගලිතඥ කුසිතයම් ඤය කුසිතයම් විපේතඥ පුද්ගලයන් කුසිතයම් ලබා ගන්න ඵල ලබා ගන්න gedī වෛනේ ජනයා නැමැති මේ ත්‍රිවර්ගය වරාන්තරයේ පහළ වෙච්ච මහා වන ගොමුවේ අධ්‍යක්ෂේ පුෂිත වඩපත් වෙච්ච මල් පරග සම්වර්ෂණය කළම එක එක જાතියේ ගෙඩි හට ගන්නවා. ඒ වනාන්තරයේ තියෙන විවිධ විවිධ වර්ග වල ගෙඩි හට ගන්නවා. ආවේනික ආවේනික ආවේනික ජානයන්ට අනුවයි ඒ ගෙඩි හටගන්නේ. වයිනේ ජනයා නැමැති මේ වනාන්තර අධ්‍යක්ෂින මේ පුෂිත වර්ගයා බුදුහාමරංගේ ධර්මයේ ස්පර්ශ කිරීම තුළින් තමන්ගේ පාරමී ධර්මය අනුව තින ඥානයන්ට අනුව තමයි මාර්ගඵලයන් ලබා ගන්නේ. දිව්‍ය ලෝක සම්පත් ප්‍රාර්ථනා කර කර ආපු අය දිව්‍ය ලෝක ඥාන සම්පත්තියට යනවා. බ්‍රහ්ම ලෝක කරේ උද්‍යෝගවත් වෙච්ච අය ඒ ඒ ඥාන සම්පත්තියට යනවා. සංසාරේ ජීවිතන කරන ශක්තිවත් වෙන්න ප්‍රාර්ථනා කරන අය ඒ අනුවර ලබනවා. සංසාරයෙන් මිදී මාර්ගඵල ලැබලා සෝවාන් සකදාගාම අනාගාමී අරහත් මාර්ගඵල ලැබලා චේතෝ විමුක්තියෙන් හා පඤ්ඤා විමුක්තියෙන් ඡනහිමත් වෙන අය මේ මාර්ගඵලය ලබනවා. තමන් තමන් සංසාරේ පිරු පිරු ධර්ම අනුව පිරු පිරු ප්‍රතිපත්ති අනුව පිරු පිරු සීල අනුව වැඩු වැඩු භාවනා අනුව ඒ ප්‍රතිඵලය ලබන්නේ වනාන්තරයේ විවිධ විවිධතාවයන් උඩ ඥානයන්ගෙන් යුක්ත ගස්වල විවිධ විවිධ පළ හට ගන්නා වගේ පරාග සම්මර්ෂණයෙන් වයිනේ ජනයාපත් තමන් තමන් පිරු පිරු ප්‍රතිපත්තීන් අනුවේ ප්‍රතිපත්ති නැමැති ඥානයන්ට අනුව තමයි බුදුහාමුදුරනේ ධර්මයෙන් ස්පර්ශ කිරීම තුළින් කිසියම් ඵලයක් ලබා ගන්නෙ. ඒකට වනත්ත ගුම්පේ අපාපෝෂිතගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ සතේකමං ධම්මවරං අදේශය. බුදුහාමන් උතුම් ධර්මය උපමා කළා. බුදුහාමතුරු බණ්ඩ කොච්චර ලස්සන කොට ප්‍රීත උපමාවක් දෙන්නේ කාතාවේ දක්වන්නේ කියලා. එතකොට ඒ ධර්මය මේ පුත්‍රයන්ගේ හැටියට විවිධාකාරයෙන් දක්වනවා. ධම්මෝ ස්වභාවේ පරියප්ති පන්න නායේසු සත්‍ය පකතේසු පුඤ්ඤේ මෙයේ ගුණාකාර සමාධි සූපී විෂතතාව කාරණාදෝ තමන් තමන් විසින් තමන් විසින් ධර්මයේ පිළිබඳව සහ මේ ස්වභාව තත්ත්ව අවබෝධ කරනවා පරිහාත්‍ය අවබෝධ කරනවා ඥා විවිධ සීල සමාධි ආදී මේ ප්‍රඥාවල් සහිත ප්‍රඥාවේ මාර්ගයෙන් තමන් කල යුතු ත්‍රිවිධ මාර්ග ප්‍රඥාවන් අවබෝධ කරනවා ධම්මෝ සම්භාවයේ පරියත් පඤ්ඤා ඥායේසු දපයුතු දේ දැනගන්නවා නිත්‍යාර්ථ වශයෙන් ධම්මසාවේ පරියත්ති පඤ්ඤා ඥාය සුසච්ච සච්ච දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය සමහර කෙනෙක් අවබෝධ කරනවා චතු සත්‍ය ධම්මෝ සභාවේ පරියත්ති පඤ්ඤා දොට තමන් විසින් මේ අතික ගන්නවා සත්‍ය අති කරනවා බලන්න කොච්චරම් ලස්සනද කියලා හිතේ ධම්ම ස්වභාවේ පරියප්ති පඤ්ඤා ඥාය පච්චප්පකටි සුපුන්නේ මෙය ගුණාචාර සමාධිසුති මෙය අවබෝධ කරගන්නවා යම් යම් පදාර්ථයන් පිළිබඳ ගුණ ආචාර බුදුහාමුදුරන්ගේ ධර්ම ශ්‍රවණය කරන අය කොච්චර ගුණ ධර්ම වඩනවද කොච්චර ආචාර සම්පන්න වෙනවද මංගල සූත්‍ර කර්මීය සූත්‍ර වලින් කොච්චර ගුණ ආචාර ලැබෙනවද ගුණාචාර සමාධිසුපේ ප්‍රථම ඥාන සමාධිය, දෙත ඥාන සමාධිය, තෘත ඥාන සමාධිය, චතුත් ඥාන සමාධිය ආදී සමාධිශෝත් සමාධිනොත් පස්යෙන් ලබා ගන්නවා. ධම්මෝ ස්වභාවේ පරියප්ති පඤ්ඤා ඥාය සත්‍යපකටි සුතුඤ්ඤේ. සමහර අය ප්‍රවෘත්ති ආબોධ කරන පුණ්‍ය කර්ම කරනවා. කාමාවචර පුණ්‍ය කර්ම කරනවා. ඒතර පුණ්‍ය කර්ම කරගත්තා ඒ කාමාවචර ලෝකවල දුක්ඛිත ආත්මයන්ගෙන් මිලා දෙවිනිශ්ශ සම්පත් ලබනවා. යේ යේ ගුණාචාර සමාධි සූපේ නිස්සත්තාපත්ති සුකාරණාදෝ නිස්සත්තා ස්වභාවයට සමහරපත් වෙනවා. ඒ වගේම නිස්සත්තා පත්තිසු කාරණාදෝ ආපත්තීන් මොනවද කියලා දැනගන්නවා. සීල් සමාදන් වෙනවා. සීලය පිළිබඳ ආපත්තීන් දැනගන්නවා. එහෙනම් සීලය හා සීලපත්තීන් පිළිබඳ අවබෝධ කරනවා. මේවා තමයි ඵල. බුදුහාමගේ ධර්මයක් කාගේ හෝ කෙනෙකුගේ පදපරමයේ හැර වෛනේ ජනනම් වූ උද්ගතිපත්‍ය ණය විපතඥ කෙනෙක්ගේ ස්පර්ශයෙන් ලැබුණොත් මේ කියන ඵලයන්ගෙන් මොකක් හෝ ඵලයක් නොලබා කොතරොතේ ඒක නිසායි බුදුහාමුදුරන්ගේ මුලින් පිට වෙන ධර්මය ප්‍රෑම තිස්සම හැම දිනාටම පිළිසරණයි. අන්න ඒ කාරණේ තමයි මල් වලට පරාගයක් සම්මර්ෂණය වුණොත් පරාග සම්මර්ෂිත මලට කිසියම් විපතක් නොවී රැකුණොත් ඒ මලෙන් ගෙඩියක් හටගන්නවමයි. ඒ ගෙඩිය හටගන්නේ ඒ මල් ගසේ ජානනය අනුව ඒ ඒ වර්ගානුකූලව ලැබිය යුතු ගෙඩියයි හටගන්නේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මය මේ වනාන්තර ගොම්වේහි ෘෂිතයන් වශයෙන් සැලකිය යුතු උද්ගලිතඥ ඤය විපේතඥ කියන මේ වර්ග තුනේ වයි මේ ජනයාට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්පර්ශ වුණත් යන්තම්ව ඒතන අනිවාර්යයෙන්ම පරසම්පත්තියක් ලබනවා අර මම මුලින් විස්තර කරපු විදිහේ තමන් තමන් පිරු පිරු ඥාන සම්පත්තියන් අනුව විවිධ විවිධාකාරයෙන් තමයි පරසම්පත්තිය ලබන්නේ ධර්මාශ්‍රවණය කරන බෞද්ධ පින්වතුන් හැමදෙනාම බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව තමන් හිතලා බලන්න තමන්ට කිසියම් ඵලයක් ලැබෙන්නේ නැද්ද කියලා පව් කරන එක අපේ හරියම් සත්තු මරීම අතාරියා හොරකම් කිරීම අතාරියා කාම මිත්‍යාචාර අතාරියා මුසාවාද අතාරියා සුරාපාන අතාරියා කොච්චර දුක ඵලයක්ද අපේ මුතුන් ලැබලා තියෙන්නේ එහෙනම් අපේ මේ බෞද්ධ පින්නතුන්ට හොඳ නරක දෙක හොඳට තේරෙනවා මේසා මේ පින්නතුන් පන්සල් රකින්නවා පිටරන් රකින්නවා මල් පාන් පූජා කරනවා බුදුන් වදිනවා ශ්‍රද්ධාව වඩනවා ශීලයේ වඩනවා බුදුහාමුදුරන්ගේ ධර්ම නිතර අහන අහන ශ්‍රුතිය වඩනවා දම්පහන් දෙනවා ත්‍යාගය වරනවා ප්‍රඥාව වරනවා අනිත්‍යකනාත්ම ලක්ෂණ විතර මෙනෙහි කරනවා ඒතර අපේ බෞද්ධ පින්නතුන් ශ්‍රද්ධාවන්ත වෙන්නේ සීලවන්ත වෙන්නේ ත්‍යාගවන්ත වෙන්නේ අර තමන් විසින් වැඩි යුතු ප්‍රඥාව වඩන්නේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පංච ධර්මයන් වඩන්නේ ඒවා පිණිස වීරියවන්ත වෙන්නේ කුමක් නිසාද පින්වතුනි ඔය පින්වතුන් අර බුදුහාමුදුරන්ගේ ප්‍රිය සද්ධර්මයන් ඇති පරාගය ස්පර්ශ කරලා තියෙන හින්දානේ වරාන්තරේ මල් වාගේ ඔය පින්නතුන් වෛරය ජනයෝනේ. ඔයගොල්ලොත් මේ බුදුහාමගේ ධර්මයේ යම්තන් හරි ස්පර්ශ කරන් ලැබෙච්ච හින්දානේ ඔය ඵලයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය ඵලය දිගින් දිගටම දිගින් දිගටම ඔය පින්නතුන්ට මොහු කරා යාම් තුලින් කවදා හරි කාලෙක සෝවාන් වෙන්න පුළුවන්, සකදාන වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, අරහන් වෙන්න පුළුවන්. ඒ ඵලයේ අවදාවක් අසාර්ථක වෙන්නේ කල්පාන්තරයකදී හෝ ඒක සාර්ථක භාවයටපත් වෙනවා. මේ සාපේ පින්නතුන් මේ ආන බලපදයක්. මේ පින්නතුන් සමාදන් වන සීලයක්. මේ පින්නතුන් දුගියෙකුට මගියෙකුට යාචකරුන් දෙන සතයක්, දානයක්. මහා සංඝරත්න දම්පහන් ආදියක්. සෑම තිස්සම මේ පින්නතුන්ට ඵලයක් වෙනස පවතිනවා. කර්මයක් දෙයිද චේතනානම් වික්කවේ කම්මං වදාමි. අපි චේතනාවෙන් හිතලා ඒ හිතින් හිතන දේත් අපට කුසල කර්මයක් වෙනවා බුදුහාමගේ ධර්මයට අනුව. බුදුහාමගේ ධර්මය නොලබුණා නම් හිතන හැම හිතවිල්ලක්ම අපට පාප කර්මයක් වෙලා සංසාරේ දුක් විඳිනවනේ. බුදුහාමගේ ධර්මය ලැබෙච්ච හින්දා අපි චේතනානම් වික්කවේ කම්මං වදාමි කියන එකේ හොඳ නරක තේරුම් අරන් කුසලන පක්ෂීය චේතනාවට රම් තියෙනවනේ. අපි අකුසල චේතනාව උපදවන්නේ නැහැනේ. ඒ නිසා ඒ කුසල චේතනා නැමැති సంతානේ උපදවා ගන්න මේ ඵලයම අර කුසිතයන් පරාග සම්මර්ථනය කරන ගෙඩි හට ගන්නවා වගේ අපි තුල හටගත් එක ඵල මූලයක් තමයි. ඒ වගේම මේ චේතනාව අපි ඒ විදිහටම පාවිච්චි කරලා දිගින් දිගටම දිගින් දිගටම චේතනාවෙන් ගමන් කරලා සෑම කිස්සම අපේ ඉදිරි ඉදිරි මගෙන් මගට ඉදිරි ඉදිරි මගෙන් මගට අපි යන්න උත්සාහ කරනවා. බලන්න කොයිතරම් ලක්කනද අපි මේ ගමන් මග මේ ගාථා ගන්නලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ වැඩ හිටිය රහතන් වහන්සේලාත් අනාගාමි, සකදාගාමි, සෝවාන් මග්ගානුමග්ග පටිපන්න වත්මන භික්ෂුන් වහන්සේලාත් ඒ අනුව හැතිරෙන අපේ මේ ගිහි උපාසක උපාසිකා පින්වතුනොත් අර වනගුණෙහි සුෂ්ඨිතයන් පරාජ සම්මර්ථනය කරලා ගෙඩි හට ගන්න වාගේ බුදු ආන්දරන් දවස පටන් අද වෙනකම් මේ වෛනේජන සමාජය තුළ අපි හැම දිනම කොච්චර මල්පල ගෙඩි හට ගන්න අයද කොච්චර උසස් අයද කොච්චර දීනු අයද ඒ නිසා පින්වතුනි මේ විදිය ධර්මයක් දේශනා කළේ බුදුහාමුදුරුවෝ හින්දා වනප්පගුම්බේ යතා පුෂිතග්ගේ ගිම්හානමාපේ පතමස්මින් ගිම්මේ තතෝපමං ධම්මවරං අදේසයි ගන්ති බුද්ධේ රත්නම් පණිතං ඒක නිසා අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝක හොයා ගන්නට දුර්ලභ මහා රත්නයක් කිය ප්‍රණිත රත්නයක් කිය ඒතේන සත්‍යන සුවත්ති හෝතු ඒ සත්‍ය භාවයෙන් මේ ලෝක සත්‍යයට යහපතක්ම සුවයක්ම සාන්තියක්ම සිතක්ම වේවායි කියලා මේ ගාථාවෙන් ප්‍රාර්ථනා කරන්න වාගේම අපිත් මේ මොහොතේ දනාම සියලු සත්‍යෝ මුකින් විදීමේ ශාපය ලබවයි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය 2007 සැප්තැම්බර් මාස 29 වෙනිදා පරලෝසපත් සෝමාවතී වික්‍රමනායක ජාතක මෑණියන්ටත් නිව්ටන් විප්‍රජාතක පියාණන්ටත් විමලාවතී වික්‍රමනායකද සිල්වා පුංචි අම්මාටත් කේති මිත්‍රින් විජේශ්‍රී වර්ධන නන්දා අතුරු දෙපාර්ශවයෙන්ම මිය පරලෝකීය තිරු ඥාති මිත්‍ර ආදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට සහ ලෝකවාසී සිරුනාට ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ කඩවත ඉහළ කරගහන්න සිම්ෆෝනියා වත්තේ අංක 11න් 1 නිවයේ පරිංචි පී.ඩී. ජාතිරක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසිනුයි. ඔබ හැම දිනකටත් දෙව් මිනිස්සපත් කෙලවර නිවන් සම්පත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු. එත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්කන්තු ලෝක සාසනං සූත්‍රයේ ධම්ම හා බුද්ධ ගුණය පිළිබඳව එම උතුම් ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂාරාමාධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී පඬිත් දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජනීය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා. උන්වහන්සේ කරන මේ උතුම් ශාසනික මෙහෙවර ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදය සහ සියලු දෙවියන්ගේ රැකවරණය උන්වහන්සේට ලැබේවයි ආශිර්වාද කරමින් අපි සාදුනාත් පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට ගුවන් ගන්නා මෙවන් ඉදිරි ධර්මානුශාසනාවක දායකත්වයක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්. තොරතුරු විමසා දැනගන්න අපගේ ආගමික අංශයෙන්. දුරකරණය 012 69